එහෙනම් මේ ලෝකයේ යම්කිසි විඩාවක් ඇති වෙච්ච කෙනෙක් එයා හොයන්නේ විඩාවක් නැති එකක්. දුකේ ඉන්න කෙනෙක් හොයන්නේ සැපට සම්බන්ධ එකක්. අනිත්‍ය වෙච්ච කෙනෙක් නිට්ටය එකක් හොයනවා. මැරෙන්න බය නම් හොයන්නම ජීවත් වෙන්න ඖෂධ ගන්නවා පරිස්සම් වෙනවා ෆිල්ටර් වෝටර් ගන්නවා මේ වගේ එයා ජීවත් වෙන්න එකක් තමයි හොයන්නේ. එතකොට මේ ලෝකේ කලකිරිච්ච කෙනෙකුට සෑයීමටපත් වීමට දෙයක් තියනවාද? එතකොට යා සෑයීමටපත් කරන්නේ කොහොමද? ඔබ වහන්සේගේ ප්‍රශ්නෙට උත්තරේ. දැන් මේ දේවල් අනිත්‍යයිනේ. මේවා එකක්වත් වැඩක් නැහැනේ. මේවා කරලා තේරුමකුත් නැන්නේ. මේක හොඳට තේරෙනවනේ. එහෙනම් දැන් අපි ඒකෙන් කලකිරුණාම අපි හොයනවා ඒ කියන කලකිරීමෙන් නැති මානසිකත්වය. එහෙම කලකිරෙන්නේ නැති එකක්. එහෙනම් කලකිරෙන්නේ නැති එකක් එයාට දෙන්න නම් එයාට මොකද්ද වඩන්න ඕනේ? අර කලකිරිච්ච එක තුලින් එයා තෘප්තිමත් වෙන්න ඕනේ. ඒ කලකිරීම තුළ එයා තෘප්තිමත් වෙන්න. හරියටම හරි. හරියටම හරි. ඒ ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒ ප්‍රශ්නෙමයි. ඒතුව ඒක සංකීර්ණ තැනක් ඔබ වහන්සේ ඇල්ලුවේ. ඔබ වහන්සේ ඇල්ලුවේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක මේ මම දැනුවත්ව සාමාන්‍ය කෙනෙකුට උත්තර දෙන්නත් බෑ ඒ ප්‍රශ්නෙට. දැන් ගිහිල්ලා අපි ගිහිල්ලා හොඳ ශාස්ත්‍රීය වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියන ස්වාමීනි අධ්‍යාපනය බොරුවක්. එහෙමයි. ගෙවල් හදනවා කියන්නේ වීලුවක්. හරි නිින්ද ගියාම ඒක පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. නිකන් ඈරිලා ඉන්න තම් තෘප්තියක් ලබනවා මෙගල් වැලි තිබිච්චලු. හරි ඒක වීලුවක්. යානවාන ගන්නවා එකතු කරනවා කියලා කියන්නේ ඒක ඒක අනවශ්‍ය දෙයක්. අනවශ්‍ය දෙයක්. ඒක අවශ්‍ය නෑ අපට. අනවශ්‍ය දෙයක්. හරි මේක වීලුවක්, මේක බොරුවක්, මේක අනවශ්‍ය දෙයක්. මේක නිකන් මේ ඕන් නැති එකක්. දැන් ඕම ඕම අපි හැම එකම කියනවා. ශීලාන මේකින මානසිකත්වයට සාපේක්ෂව තෘප්තිමත්ව සෑයීමට පත්වලා සැනසලා ඉන්න මම මොනවද කරන්න ඕනේ කියලා අහලා බලන්න. උත්තර දෙයිද කියලා. ඒකට උත්තරයක් නැහැ. නිවීම, Nirodhaය, උත්තරය කියලා අපි කිව්වට ඒක අර ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. ඇයි මේ හැමදේම කලකිරිච්ච කෙනාට වැඩක් නැහැ කියන එක නම් නිවන වඩන්න කිව්වා. මේ හිතන ඕකත් කරන්න එපාය. ඕකත් අල්ලගෙන හැමදාම නඩත්තු කරන්න එපා. ඉතින් අරකත් පවතින්නේ ඔහුකත් පවතින්නේ ඇයි මම අරකට කලකිරිලා ඒ වගේම වෙන එකක් නඩත්තු කරන්නේ? ඒක තුලත් ඒ කියන්නේ නිවන යාට උත්තරේ නෙමෙයි. ඒ මානසිකත්වයට පත්වෙච්ච කෙනාට ඒ වගේ කලකිරිච්ච කෙනෙකුට දෙන්න තියෙන එකම උත්තරේ තමයි මේ ලෝකේ තියෙන හොඳම උත්තරෙත් එකම උත්තරෙත් අවසාන උත්තරෙත් ඒක. ඒක තුලින්ම තෘප්තිමත් වෙන එක. ගෙවල් ඇදුවට වැඩක් නැහැ. ඒවා දි รา පත් වෙනවා. ඒ දි รา පත් වෙනවා තුල එයා තෘප්තිමත් වෙන්න ඕනේ. වුණොත් එයාගේ ප්‍රශ්න විසඳෙනවා. එහෙම නැතු ඒ දි รา පත් වෙන එහෙනම් දි รา පත් නොවන එකක් උත්තරේ නෑ ලෝකේ. Tamanට Tamanගේ නිවැරදිම මාර්ගයේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකන් කිසිම දෙයකින් එයා සෑයීමටපත් වෙන්නේ මේක සම්මා වේමනත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ස්වභාවය. හේතුව මේක හරියටම හරියි කියලා ප්‍රත්‍යක්ෂ වෙනවනේ. එයා සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ නිවැරදි දැක්මට ආවට පස්සේ එයාට හිතෙනවා දැන් මම බලාපොරොත්තු නිවන මට තියෙනවා. ඒ කියන සාහනය මට තියෙනවා. ඒ මම බලාපොරොත්තු වෙන යම්කිසි තෘප්තියක් තියෙනවා ඒක මේකෙන් මට ලැබෙනවා කියලා සාහනයටපත් වෙනවා. හැබැයි ඒ නිවැරදි දැක්මට එනකන් මේ ලෝකයේ බුදවරුවට ප්‍රකමටාන දුන්නත් එයාට ඒක මදි. මදි. දැන් හැමදේම නිදාස් වෙච්ච කෙනෙකුට හඹ ගෙඩියක් දීලා බලන්න. දවල් දාන්නට. සාදු සාදු මොනවද දන්නවම දෙන්න කියලා අසන්තෝෂෙන් කනවා. කාලය යටෙත් ඔක්කොම සුද්ධ කරලා කියනවා මේක මෙතන වලලාම කියලා වලදායි. කාට හරි කෙනෙකුට ආයි අඹ ගෙඩියක් අන්න අනාගතේ එහෙම දාන්න කිසිම අප්සෙට් නැහැ. හැබැයි බුරියානියක් බලාපොරොත්තු වෙන කෙනෙකුට හම්බ ගෙඩියක් දීලා බලන්නකො දවල් දාන ටික. හම්බ ගෙඩියෙන් ගන්න අපිට. ඇයි එයා එයා යම් කිසි එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා. එයාව සනසන්න බෑ සෑයීමටපත් කරන්න බෑ. කිසිම දෙයකින් සෑයීමටපත් වෙන්නේ නැති කෙනෙක්ව ඕනම එකකින් සෑයීමටපත් වෙන්න පුළුවන්. දැන් නිකං උපමාවකට උපමාවකට මේක දැන් ඉඳලා මම වඩන්නේ මම අයියා හඳුනන මොකද ඔබ වහන්සේට උනේ ඕන්නෑම රෝව කරදරයි ආනාපාන නායේ බියා බලාගෙන ඉඳයි කටවල් දියා බලාගෙන ඉඳයි කන් දියා බලන්න ඕකට නෙමෙයි මම මානෝනේ ඕන්නෑ මම මොකක් මොකක් බලන්නේ ඒක හොඳටම තරහා ගිහිල්ලා. ඒක නෑ නෑ හාමුදුරුවෝ එහෙම කරන්න බෑ විදර්ශනා විදර්ශනා එක මට වැඩක් නෑ ඔබන්ත ඕන එකක් වැඩ කරන්න මට වැඩක් නෑ විදර්ශනා. හරි හාමුදුරුවෝ නාස්තුල තියා බලන්නේ. ආම නායවල් බලන්නේ මම මානෝන්නේ මට ඇති නායක් නෑ කියලා ගියා. දැන් මෙයා මොකවත් වඩන්නේ අපි ගිහිල්ලා පැයක් විතර කියලා හාමුදුරුවෝ මොකවත් වඩන්න මට වඩන්න බෑ හාමුදුරුවෝ. ආයෙන වඩන්න නැතුව ඉන්නකෝ විවේකයෙන් ඉන්නකෝ කිව්වම සැටිසයා. ඒත් කැමති ඉතින් පාඩු ඉන්නවා. දැන් බලන්න අපි යන අවසට ගිහිල්ලා ගුරුවරයා ආනවා ආයෂ්මතුන්. දැන් උදේ ඉඳලා වැඩුවේ නෑ නේද? නෑ නෑ අන්දර මොකෝ සැදුවේ නෑ මට ඕනේ නෑ ඔවා වඩන්න. සන්තෝෂෙන් ඉන්නවද? ඔව් මම සන්තෝෂෙන් ඉන්නවා. මට ඊට වඩා හොඳ ප්‍රීතියක් තියෙනවා විවේකයක් තියෙනවා. හරි නේද? එතකොට මම අහනවා ආයෂ්මතුන් දැන් මේක වඩනකොට තිබිච්ච විඩාව දැන් මේක වඩන්නේ නැහැ කියන එකක් දැන් වැඩුවානේ. උදේ ඉඳලා මම මොකවත් කරන්නේ නැතුව ඉන්නවා කියන එකක් කළානේ. එතකොට ඒක තුල විඩාවක් දනුන්නේ නේද? එතකොට තමයි එයාට තේරෙන්නේ වඩනවා කියන එකත් වඩන්නේ නැහැ කියන එක වඩනවා කියන එකත් දෙකම එකයි. කෙසල් ගෙඩියක් අපල කෑවත් ජූස් කරලා කෑවත් ඒ කෙසල් ගෙඩියේ ධාරිතාවම සරගත වෙන්නේ නැද්ද? අරකත් අණු වලට කැඩලා සරගත වෙනවා මේකත් අණු වලට සරගත වෙනවා. හැබැයි විකන්න මොකවත් අහුන්නේ නැහැ. එච්චරයි ප්‍රශ්නේ. හැබැයි කෙසල් ගෙඩිය සරගත වුණා, අර්ථන සරගත වුණා, මෙතන සරගත වුණා. හැබැයි මෙතන වැඩුවා මෙතන වඩන්නේම නැහැ. කිසිම දෙයක් පුරුදු කරන්නේ නැහැ කියන එකෙන් 100න් හිටියා. කිසිම දෙයක් නිකන් අතර පුරුද්දටවත් වැටෙන්න දුන්නේ නැහැ. පුරුද්දට එනවා ආත්මනාතන නෑ නෑ නෑ කරන්නේ නැහැ කියලා ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා. කිසිම දෙයක් වඩන්නේ හැබැයි ඒ වඩන්නේ නැහැ කියන එක වඩපු කෙනාට විඩාවක් දැනුන් නැල්ලු ඒකම වඩපු කෙනාට විඩාවක් දැනවලු. මොකද්ද දෙන්න අතර තියෙන වෙනස කියලා බැලුවාම එයා අකමැත්තෙන් කළා මෙයා කැමැත්තෙන් කළා. මේ කොච්චර සරලද කියලා. කැමැත්තෙන් වැඩුවාමලු විඩාව දැනෙන්නේ නැත්තේ. අකමැත්තෙන් වැඩුවාම විඩාව දැනෙනවා. දැන් alliance marriage කියලා කියනවානේ. පොරොන්දම් බලලා කේන්ද්‍ර බලලා දෙමව්පිය බන්දලා තිනවා. මම රවණවා ගෑණි දිහා බලලා. ඇයි? තරහ කැමැති නෑ. උයලා දෙනවා කෑ මොනවා කරන්නේ ඔය පුන්නක්කු කන්න එපා කියලා තරහෙන් කන්නේ. ඇයි? අකමැත්තෙන් බඳලා තින්නේ. අම්මා තාත්තා බලකලයි අර ළමගේ දේපල වලට දෙමව්පිය කතා කරලා තාත්තයි ඒ තාත්තා යාළුවෝ. ඒගොල්ලෝ කියන්නේ අපේ යාළුකම් නේම තියෙන්න බෑ ඥාතිකම් බවට පත් වෙන්න ඕනේ. අපේ දුවට ඕලන් පුතා බඳන එක ඒ ලොකු කට්ටියගේ වැඩපිළිවෙලක්. තරහා. හැබැයි බැරි වෙලා මේ මිනිස්සයා කැමැත්තෙන් බඳලා තිබුණා. ඇත්තටම තනකොළ මලවලා තිබ්බත් ඒ මිනිසාට ඒක නිකන් තරුපයි හොටෙල් එකේ කෑම වගේ. එයාගේ අතින් වාදුන්නත් ඒ මිනිසාට සන්තෝෂයි. ගොම වලින් සම්බෝලයක් අම්බරලා තිනා ඒ තේ මනස සන්තෝෂෙන් කරන වචනක් නැයි කැමැත්තෙන් ජීවත් වෙන. මේ මනුස්සට ඒව නිකන් මල් වාගේ. සුවඳ ඔක්කොම ගඳ වාගේ, ගඳ ඔක්කොම සුවඳ වාගේ. ඔක්කොම කන පිට ඇරිලා. අතන කැමැත්තෙන් වඩන්නේ නැති නිසාලු ඒ විඩාව දැනුනේ. මෙයා මොකවත් වඩන්න තෙන්න කැමැති. විවේකයෙන් ඉන්න කැමැති මොකවත් ඕන්න. ඒ කැමැත්තෙන් ඒක කරන නිසා, කැමැත්තෙන් ඒක වඩන නිසා ඒක තුල යට විඩාවක් දැනෙන්නේ නැහැ. වඩන්නේ නැති නිසා විඩා මේ විවේක වුණා නෙමෙයි. කැමැත්තෙන් වඩන නිසා විවේක වුණා. ඒක අපට හරියට වැටහෙන්නේ අපි හිතන මම මොකවත් වැඩිවේ නැහැ. ඔක්කොම අතහැරියා. ඒ නිසා පුදුමාකාර විවේකයෙන් හිටියේ මං දවස නෑ. වැරදි වැරදි අදහස. එයා කැමැත්තෙන් වඩපු නිසා එයා විවේකයටපත් වුණා. ඊයේයි විවේකෙ තිබුණ නැතේ. අකමැත්තෙන් වඩපු නිසා. අකමැත්තෙන් වඩපු නිසා. කාමරේ හෙළියේ ගලක් උඩ වාඩිලා නිකන් ගම්මානේ බලනවා කන් දෙමළ. ඔක්කොම පේනවා. පුදුමාකාර සාහනයක්. විවේකයක්. ඇයි මේ පරිසරය දිහා බලන ඉන්නකොට පුදුම නිවීමක්. කුටිය ඇතුලේ හිටියාම පුදුමාකාර පීඩනයක්. ඒ දෙක තුලම තියෙන්නේ අරක කැමැත්තෙන් වාඩි වෙලා ඉන්නවා මේක අකමැත්තෙන් වාඩි වෙලා ඉන්නවා. එතනත් වාඩි වෙලා මෙතනත් වාඩි වෙලා. ඒකට කියන්නේ යස හයස අටලෝ දාමනේ. රාත් වෙනකම් මේ අටලෝ දාමෙන් කොහෙන් හරි අවුෙන්න එපා. ඒ අවුෙන තැන් මේවා. මේවා අඳුනගත්තේ නැත්නම් කොහොමද රාත් වෙන්නේ? ඒවා අඳුන ගන්න ඕනේ. දැන් ආම්දුර නමකයෙන් ඇහුවොත් කාගේ ළඟද ඉන්න කැමති? අම්මා ළඟ ඉන්න කැමති. අම්මා මොනවද කරන්නේ? අම්මා ඉතින් කන්න බොන්න දෙනවා. දුන්න නැතිනවා කෑවද කියලා අහනවා. ඉතින් මේ අම්මා ඉන්නවා පාඩුවේ. මෙතන ගුරුවරයා ඉන්නවා. දාහනේ ගත්තද නැද්ද කියලා අහනවා. ගත්තේ නැත්නම් දාහනේ දෙනවා. ඉතින් යුතුයකම් ටික කරලා පාඩුවේ ඉන්නවා. දෙකම එකයිනේ. හැබැයි මෙතන එයා අම්මා කියන ස්වරූපයෙන් බලන්නේ නැහැ. මගේ දෙමව්පියෝ තමයි මගේ ආචාර්ය වහන්සේ කියන මානසිකත්වය තුල නැහැ. මගේ අම්මා කියන්නේ අසවලා කියලා එයා එකක් අදාන ඉන්නවා. ඒ නිසා එතන හිටියොත් ඒ තෘප්තිය ලැබෙනවා. මෙතන හිටියොත් ඒ තෘප්තිය ලැබෙන්නේ නැහැ. මොකද්ද ඒකේ ප්‍රශ්නය? එයාගේ මානසිකත්වය මෙතනට සාපේක්ෂව තාම ඇදිලා නැහැ. හැබැයි ඕනම මානසිකත්වය දින 120න් ඇදෙනවා. ඇදෙන වෙනස් වෙනවා. ඕනම එකක් දින 21ක් පුරුදු කරොත් ඒක පුරුද්ද බවට පත් වෙනවා. ධානාගත වෙනවා. වෙන විශේෂයෙන් ඥානගත වෙනවා. ප්‍රැක්ටිස් එක තමයි අවශ්‍ය. ප්‍රායෝගික පුහුණුව. මේ හැම මාර්ගයක්ම හැම සම්මාවක්ම පුහුණුව තුළින් නිවැරදි කරන්න පුළුවන්. අකමැති දේ පවා කැමැත්තෙන් කරන தත්ත්වයට පුරුදු කරන්න පුළුවන්. අකමැත්තෙන් බඳලා දෙනවා. කැමැතිම නැහැ වාබොණ්ඩ දෙනවා. බඳින්නේ නැහැ කියලා කියනවා. ඒකෙන් කනට ගාලා බය කරලා කොල්ලව අරන් ගිහලා බඳලා තිනවා. පෝර්ණුවේ තින්නේ මූණවල ඉල්ලාගෙන. අවුරුදු 3කට පස්සේ කොහොමද දන්නේ උන්ට ළමයි හම්බ වුනේ? ඒ කියන්නේ ඒව හරි ගිල්ලනේ. දැන් කාලා බෙලෙන්නේ, hina වෙන්නේ, වීල්ලු කරන්නේ. ළමයි වඩාගෙන බුදුන් වඳින්න යන්නේ. හරි ගිල්ලනේ. කොහොමද ඒකුනේ? අකමැත්තෙන් වුණත් කාලයක් යනකොට අරසිත වෙනස් වෙලා ඒකට පුරුදු වෙනවා. එහෙනම් ලෞකික ජීවිතය තුළ පංචකාම වලට ඔච්චර මිනිස්සුන්ට අඩ ගන්න පුළුවන් නම් ආර්ය ජීවිතය තුළ බුදුහාමුදුරන්ට අපට කොච්චර අඩ ගන්න පුළුවන්ද? පුරුදු කරන්නේ. ඒ නිසා අඩ ගන්නේ නැත්තේ. පුරුදු කළොත් ඊට වඩා දහස් ගුණයකින් පුළුවන් අඩ ගෑන්න. සමහර අය නිවීම කියලා ඊටාන ඉන්නවා සිතවිල්ලක් එන්නේ නැති, අවිවේකයක් දැනෙන්නේ නැති, නිදහස් වෙච්ච, ශුන්‍ය වෙච්ච මානසිකත්වයක් ඇති. මා හමුතුම නිකන් තලයේ ඇත්තෙත් නැති නැත්තෙත් නැති මානසිකත්වයක් තමයි නිවීම කියලා එකක් හිතාගෙන ඒක පතනවා. ඒක වඩනවා. රාත් කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. රහතන් වහන්සේලා සිතුවිලි එනවා, බඩගිනි ඇදෙනවා, ලෙඩ වෙනවා, රිදෙනවා, කම්පාව ඇතිවෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ එතකොට අපි බලාපොරොත්තු වෙන අපි හදාගත්ත නිවන අපට ලෝකේ හොයන්න බැරි නම් කිසිම නිවනකින් අපි සෑමකටපත් වෙන්නේ නැහනේ. එහෙනම් ඒ ශ්‍රාවකයා දක්ෂ විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද? එයා අදාගත්ත එයා පතන නිවීමට ප්‍රත්‍යක්ෂ වෙන්න නෙමෙයි. නිවෙනකම් කිසිම නිවනකින් සෑයීමටපත් වෙන්නේ නැහැ. නිවුණා මෙයා දනා ඕක වෙන්න ඇති අර හොයාගෙන ගියේ එක. ඕක වෙන්න ඇති. ඒ ඒ ප්‍රත්‍යක්ෂතාවය තුලින් යසනසෙනවා. එහෙම නැතුව අපි නිවීමක් හදාගෙන වැඩුවොත් ඒ නිවීම කවදාවත් හම්බෙන්නේ නැහැ. හේතුව ඒ නිවීම හදන්නේ අපි පුදුජන ස්වභාවය තුල. පුදුජන තත්ත්වෙන්නේ හදන්නේ මේම වෙන්න ඇති කියලා. එහෙනම් ඒක හදන්නේ පුදුජන එකට සාපේක්ෂව ඒ නිවන කවදාවත් හම්බෙන්නේ නැහැ. නිවීම රාතේකට සාපේක්ෂව හදන එකක්. හැබැයි ඒක රාතේකටවත් අඩන්න බැරි එකක්. එහෙනම් එතනට යනකම් අපිට තීරණය කරන්න බෑ මට ඇති වෙන නිරෝධ සමාපත්තිය මොන වගේ එකක්ද කියලා. ඔක්කොමට එකම නිරෝධ සමාපත්තිය. හැබැයි එක්කෙනාට එක්කෙනා වෙනස්. ඒගොල්ලන්ට ඒක අත්දකින් ලැබෙන ටි වෙනස්. ඔක්කොම ලිං වතුර. හැබැයි හැමතැනම එකම වතුර නෙමෙයි. ලෝහ ප්‍රතිශතය වෙනස්, බර වෙනස්, ඒකේ තියෙන පිරිසිදුභාවය වෙනස්, කුයිල වෙනස්. යම එකක්ම වෙනස්. මේ ලෝකයේ කිසිම ජීවියෙක් තෘප්තිමත් කරන්න බෑ. මේ ලෝකයේ කිසිම ජීවියෙක් තෘප්තිමත් කරන්න බෑ. ඒකට හේතුව දන්නවද? අවංකවම දන්නේ නැද්ද? මගේ පුංචි කාලේ මේ ලෝකයේ අයි මිනිස්සු තෘප්තිමත් වෙන්නේ නැත්තේ. මේ ලෝකේ කාටවත් බැරිලු කිසිම කෙනෙක් තෘප්තිමත් කරන්න. ඒකට එකම හේතුව තමයි කවුරුත් තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙන්නේ නැහැ. හොඳ තට්ටු දෙකේ මාලිගාවක් හදලා බලන්නකෝ. යන ගම එතන මේ අපරාධ මේ වගේ වරන්ඩාවක් නැහනේ අපේ ගෙදර. මෙච්චර මාලිගාව නිකන් මැණික් වලින් හදලා තිනේ. ඒ තර වරන්ඩාව නැහැ කියලා මේ අකා කම්පා වෙනවද? මේ ලෝකෙම රූරජින බන්දලා දුන්නා. අර කොකා වගේ උස ගෑනු කෙනෙක් බලනවා. මේ තරම් උස නැහනේ අපේ ගෑනු. අර උස ප්‍රශ්නේ එනවනේ මේ මිනිස්සයාට. මොනවාරි එකක් එනවා. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒම ස්වභාවයක් ඒ විඥානේ නැහැ. වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි භික්ෂුවක් එහෙම නැත්නම් පුදුජන කෙනෙක් තමන්ගේ සිත තෘප්තිමත් කරන්න කියලා මේ සතර මා භූතයත් එක්ක ගනුදෙනු කරන්න ගත්තොත් එයා තරම් විඩාවටපත් වෙන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මිනිසුන්ට මේ ඕ ලෙවල් කරනකම් 100ක් නැහැ. ඕමර ඕ ලෙවල් පාස් වෙනවා. ඒ අටම අම්බ වුණා. දැන් සෑයීමටපත් වෙන්න එපා. නෑනේ. මැත්ස් වලින් A level කරන්න ඕනේ කියලා. දැන් ආයි ලෙඩක් ආවනේ මේ මනුස්සයාට. අර A level එක කරන්නකො. A level එකෙන් උපරිම පාස්. දැන් සෑයීමටපත් වෙනවා නෑ. උත්තරම පාස් මට කැම්පස් යන්න ඕනේ. ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. හරි කැම්පස් ගිහලා ඉංජිනේරු කරගෙන එන්නකො කියලා යවුවා. අවුරුදු 4ක් මේ මනුස්සයා පාස් වෙච්ච ගමන් පශ්චාත් උපාධි ඩිප්ලෝම එක කරන්න ඕනේ කියලා ආයි එක පටන් ගන්න ඕනේ. ඒක කරලා එන්න කියලා කිව්වම පාචාත් උපාධිය කරන්න ඕනේ කියනවා MSc එක MSc එකක් කරන්නකෝ කියලා වීදම් කරලා ඒ මනුස්සයා උගන්වලා ගත්තාම දැන් ඉවරනේ දැන් දෙයනේ කියලා නේද නෑ රස්සාව කරන ගමන් MPil කරන්න ඕනේ කියලා කියනවා මේ මනුස්සයා MPil එකෙන් පස්සේ දැන් වැඩ කොහොම ඉවරනේ වයසත් ගිහිල්ලානේ මැරෙන්න කලින් PhD එකක් කරන්න ඕනේ කියනවා ඕම් ඇති වෙන ප්‍රශ්නේ කිසිම දෙයකින් මේ මිනිසයාගේ සිත තෘප්තිමත් කරන්න බෑ. විවාහ වෙලා මුද්ද දාලා මනමාලිත් එක කාර් කියනකොට අර පාර කායිරෙන් පාර මාරුන ගෑනුත් බලනවා. මනමාලිත් බලනවා. මේ බැඳලා යන ගමනුත් මේ ඇදිලා නෑ නේ කියලා. බලන්න මේ හොඳ වේ. හොඳ වේ තේ මිනිස්සු ඇදිලා නෑ. ඒ කියන්නේ සෑයමටපත් වෙන්නේ නෑ. මිනිස්සු රස්සාවෙන් සෑයමටපත් නෑ. ඒ කියන්නේ අල්ලස් ගන්නේ. රස්සාව ඉන්න ගමන් ප්‍රොමෝෂන් එකට වැඩ කරනවා. ඒතකොට දැන් මේ රස්සාව හරියට කරලා ඉන්න එපා ඊළඟ රස්සාව හරියට කරන්න. ඇසිස්ටන්ට් මැනේජර් තනතුර මොකවත් කරන්නේ මැනේජර් තනතුරට මොන්සේ පාරමී පුරනවා. දෙකම කෙරෙන්නේ සෑයමටපත් වෙන්නේ පත් කරන්න බෑ. එහෙම ස්වභාවයක් ඒ සිතේ නෑ. කෙනෙකුට අඬගාලා පඩිය කීයද ඕනේ පුතා? 500ක් දෙන්න හම්රෝ 500ක් දෙන්න මට ඇති කියලා කියන පන්සල වැඩට. ආන්දර කැපකරු දායක මාත්‍යට කියනවා මචං දෙන්න 500ක් මේ මන්තයට වැඩ කරන්න. වැඩට ගියාම එතන 7 දෙනෙක් විතර වැඩ. ඉතින් ගිහිල්ලා වැඩ ඉතින් 500ක් හම්බෙනවනේ ඕගාල වැඩ. සිමෙන්ති කොට්ට කරන් අර උඩට විසි ගන්නවා. මේ මිනිස්සු බලනවා යකෙක් බැඳගෙන දන්නගල. එතන වැඩ. විල්බරකට පටවනවා ටේලර් එක බඩු. කණු කඩාගෙන යන ගස් අඹරගෙන යන්නේ. ඒතරම් වැඩ 500ක් හම්බෙනවනේ. අවසෙතින් කට්ටිය ඔක්කොම එකතු වෙලා වාඩිලා ඉතින් සාකච්ඡා කරනවා. ඉතින් ආනෝ මේ මාත්‍ය කීර පඩිය මට දෙදක් දෙනෝනේ දායක සභාව හා දෙදා ඔයාට කීර පඩිය මට දෙනවා 1600ක් හා මං වගේ ඔයත් ඒ වැඩිමනේ කරන්නේ ඔයාට 1600ක් දෙනවා මට 500යි නේ දෙන්නේ හා 500යි ඔව් මට 500යි දෙන්නේ දායක සභාවේ එහෙමද එතකොට උදේ ගඩොල් 25ක් කරේ තියන්නේ මනස ගඩොල් දෙකයි ගෙනියන්නේ සිමෙන්ති කොටේ ටැන් ටැන් දෙකක තියලා එතන වාඩි වෙලා ඉන්නවා. සිමෙන්ති කොට්ටෙම දවස ගෙනයි 500ට ඉතින් ඔච්චර මැරෙන්නේ ඇයි? කොහොර පළවෙනි ගැම්ම. ඒක ගියා. පස්සේ හාමුදුරු හඬ ගාලා ආනවා. ඇයි පුතේ හොඳට වැඩ කරනවා. ඇයි මොකද ප්‍රශ්නේ අසනීපද? නෑ හාමුදුරු. එනවා වැඩ 500ට ඉතින් ඕ මද 500ට ඉතින් 500 නෙගවන්නේ ඉතින් 500ට තමයි වැඩ කරන්නේ. 500ක් දෙන්නම් කියලා හාමුදුරුවෝ කිව්වේ. එයාගෙන් ඇහුවා පුතා කීයක් බලාපොරොත්තු 500ක් විතර දෙන්න කියලා එයානේ කිව්වේ. එයාට ඒක අමතක වුණා. අර කට්ටිය 2000ක් දෙනවා නම් මටත් ඒක ඕනේ. නැත්තම් මම වැඩ කරන්නේ. මොකද උනේ? ඒ කියන්නේ සෑයීමටපත් වෙන්නේ නැති ප්‍රශ්නයක්. මට මේ ගාන ඇති මේ වැටුපෙන් මම සෑයීමටපත් වෙනවා. එයාට 5000 දුන්නත් මට අදාළ නැහැ. මට ඕනේ 500යි. මගේ 500 හම්බ වෙනවද? යකා වගේ වැඩ. එයා බෝධිසත්වෙක්. අරයට මේම තියෙනවා ඒක මට නෑ. එනම් මම මේ මෙන්න. මට ඒක හරියන්නේ ඒ කවුද? එයා දුර්වල බෝධිසත්වෙන්. එයාත් බෝධිසත්වෙ දුර්වලයි යා. තාම ඒ ඒ ಗುಣධර්ම වලේ ප්‍රඥාව මෝරලා නැහැ. අර බෝධිසත්ව ඕගාල වැඩ මිනිස්සු බලනවා අර බලන තුන්දෙනෙක්ගේ වැඩ කරනවා මේ මිනිස්සයා. වාට කීයද පඩිය? මට 1800යි. මහත්තයා 3000යි. එහෙනම් මේ මනතර 10000ක්වත් ගෙවුණා ඇති ආන්දරු. ඇයි ඒ තරම් වැඩ? එමින් කළා ආන පුතේ කීයද පඩි? 500යි මට ගෙවන්න. 500යි. ඒ මනුස්සට හිතාගන්න බෑ. 500 මෙච්චර වැඩ කරන්නේ ඇයි? ඇයි පුතා මට 500ක් ඇති. මට රුපියල් 300 දවසට වීදම 200 වැඩිපුර තියෙනවා මට ඇති. බෝධිසත්වේ. ඒ මනුස්සට රට ලිව්වට පවු නැහැ. රට ලියන්න පුළුවන්. ඒ තරම් ඒ මනුස්සට සුදුසුකම් තියෙනවා. අද තියෙන ප්‍රශ්නය අපි ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැහැ. අපට මදි. මේ තියෙන දැනුම මදි. මේ තියෙන වපසරය මදි. මේ කියන පාසුකම් මදි. මේ කියන වත්කම් අපට මදි. ඒ නිසා අපි සෑයීමටපත් වෙන්න, සැනසෙන්න ගොඩාක් දේවල් පතනවා. ගොඩාක් දේවල් වඩනවා, එකතු කරනවා. තරේ මතක තියාගන්න ඕන එකක්. මේ ලෝකයේ කිසිම දෙයකින් මිනිස් සිතක් නෙමෙයි කිසිම සිතක් සෑයීමටපත් වෙන්නේ නැහැ. ඕනම එකක් ටික දවසක් යනකොට යට එපා වෙනවා කලකිරෙනවා. දෙන්නකො මේ ලෝකේ තියෙන හොඳම තාක්ෂණයට ඊළඟ තාක්ෂණයකට දැන් මේක මොකද මේ? පැත්තකට දාන කකුලට වදින කකුලෙන් තල්ලු කරන එක මුල්ලට. හැබැයි ඒක ඔඩොක්කුවේ තියා නිටි. හොඳ ලස්සන බෝනිකර එල්ලලා තියෙන බෝනික ළමෙක් කෑ ගන්නවා බෙන් පෙරිලා. දෙමව්පියන්ට බල හරි කරදර ඒක අරන් දෙනවා. නාවනවා, දත් මදිනවා, කොරවල නිදි කරවනවා, ගාථා කියලා නිදි කරවන්නේ. මාසයකින් යනකොට කකුල හතන ඔළුව මෙතන පයින් දෙන්නේ බෝනිකට විසිකලා යනවා. මොකද කියලා වුණා මේ කිවරල. ලෝකයේ හැම දෙයක්ම එහෙම තමයි. කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැහැ සිතක්. මේක ආර්යවරු අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ නැත්නම් ඒ ගමන යන්න බෑ. මේ ලෝකේ කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. සෝතාපන්න වෙන්න ඕනේ, සෝතාපන්න වෙන්න ඕනක ඔළුවෙන් හිටගෙන වඩනවා. තනි කකුලෙන් හිටගෙන ඉන්න ඕම. වඩනවා මේක මොකද්ද එකක් වඩනවා. සෝතාපන්න වුණාම හරියට කලකිරෙනවා. වැඩක් නැහැ ඔය සම්මා දිට්ඨි. ඊට වඩා එකක් නැද්ද කියලා අහනවා. ඒ කියන්නේ ඒකේ යට සැටිස් නැහැ. ඊපස්සේ ඊළඟ එක වඩන. වඩනකම් නින්දක් නැහැ. කොහොමම වඩලා රාත් වෙනාට පස්සේ තමයිලු තේරෙන්නේ. ඒ අතරම් මෝඩෙක් මේ ලෝකේ ඉඳලා නැහැ කියලා. හැමදේම නිදාස් වෙන්නලු එයා වඩලා තියෙන්නේ. වඩපු දෙයින් නිදාසුන්නේ නැහනේ. ඒක යට තේරෙන්නේ අන්තිමටලු. බේරෙනවා කියන්නෙම අවු වෙනවා කියන එක තමයි. අවු වෙනවා කියන එකම කවදාරි දවසක බේරෙනවා කියන එක තමයි. බුදුහාමරගේ පටිසෝතගාමි චින්තනය. මේක සරලයි. ඒ සරල වැඩ නිසා අපට වැටහෙන්නේ නැහැ. අවු වෙනවා කියන්නේම අවුවෙච්ච එක දැනගන්නවනේ. දැනගන්නවා මම මෙතන අවු වෙලා ඉන්නේ කියලා. එහෙනම් එයා බේරෙනවා. කවදාරි දවසක බේරෙනවා. බේරෙනවා කියලා කියන්නේම බේරුනේ අවුවෙච්ච නිසානේ. එහෙනම් නැවත අවුවෙන්න පුළුවන්. ආයෙ අවු වෙන්න පුළුවන්. ඒ අවදානම යට තියෙනවා.